එතකොට සානස මගේ තව <laughs> දෙවෙනි ප්‍රශ්නයක් ආවා. සානස අඹුසැමි සම්බන්ධතාවයේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේදී එතකොට අපේ වැඩ කටයුතු පහසු කර ගැනීම සඳහා මෙහෙකාර මෙහෙසියන් අපිට තියාගන්න පුළුවන්. එතකොට සානස මෙතනදී අපි මෙහෙකාරයක් තියාගත්තාම තම කෙනෙක්ගෙන් අපි වැඩක් ගන්නවා තමයි. හැබැයි ඒ තැනත්තාගේ කැමැත්ත අනුව තමයි ඒක එක දෙයක් ඒක අනිත් එක රැකියාවක්. එතකොට සානස මෙතනදී ඒ සේවකයාට දෙන මුදල අපි කියන්නේ පඩියේ අර්ථ චේතනාව මොකද්ද එකක් පඩියෙන් කියමුකෝ සාහනහස මෙතනදී අපි ළඟට දැන් සාමාන්‍ය පුද්ගලයෙක් ළඟට ආපුවාම දෙන මාසික වැටුප අඩු වෙන්න පුළුවන්. නමුත් තව කෙනෙක් ළඟට ගියොත් ඒට වඩා සල්ලි තියෙන කෙනෙක් ළඟට ගියොත් ඒ මාසික වැටුව වැඩි වෙන්න පුළුවන්. එතකොට ස්වාමීන් ඒ වැඩේම කරලා මාසික වැටුව වල අඩු වැඩිය වෙනකොට අර අඩුවෙන් දෙන කෙනාට අකුසලයක් සිදු වෙනවාද ස්වාමීන් එහෙම එහෙම එකක් නෑ. දැන් ඒ නිසානේ ගන්න කලින් සම්මුතියකට එන්නේ. දැන් අපි අවස්ථාවාදීව දැන් මෙයාට කොහාටවත් ය아가න්න බෑ. දැන් යන්නේ නමන් නෑ හිර වෙලා ඉන්නේ. ඒ නිසා මට අඩු ගානකට කොහොම හරි ගන්න පුළුවන් කියන වංචනික අදහසින් අඩු මුදලක් දීලා ගන්න ගන්නවා නම් ඒක සුදුසු නෑ. නමුත් ලෝක සම්මුතියේ හැටියට මෙන්න මේ වගේ දල වේතනයක් තමයි ඒ විදිහේ සේවය කරන කෙනෙකුට ලබා දෙන්නේ. හැබැයි අපට පුළුවන් මෙන්න මේ ප්‍රමාණය. එතකොට කැමතිනම් රැකියාවෙන්ද දැන් දැන් හැම ආයතනයකම ආයතන ගත්තාම උනත් padi එක මට්ටමින් නෙවෙයිනේ දෙන්නේ ආයතනයේ පරිපාලනය විසින් තීරණය කරන මුදල. ඉතින් ඒ මුදලට කැමතිනම් තමයි එතන වැඩට යන්නේ. එහෙම අකමැති නම් ඒගොල්ලන් නොගිහි වෙන තැනකට යන්න පුළුවන්. ඉතින් ඒ නිසා අර අවස්ථාවාදීව වෙන තැනකට යන්නත් නොදී මෙතනට හිර කරලා එහෙම නැත්නම් දැන් යන්නේ නමන්නේ කියලා දැනගත්තාම අවස්ථාවාදීව පුද්ගලයා හූරගෙන කනවා කියන එක යෝග්‍ය නැහැ. ඒක ආයතනවලත් සමහරට කරනවා දැන් වර්තමානයේ මේ ආර්ථික අර්බුදය හමුවේ ගොඩක් ඔය ව්‍යාපාරිකයොත් ඒක කරනවා. ඒකටනේ අපි කියන්නේ කලු කඩ ක්‍රමය කියලා. එතකොට ඒක සුදුසු නැහැ. අර කලදුටු කලවල ඉහ ගන්නවා වගේ. නමුත් පවතින සම්මුතියත් එක්ක යමින් නමුත් අපිට මේ අවස්ථාවේ අපේ අපි ළඟ තියෙන මුදලත් එක්කලා අපි උපයන ප්‍රමාණය හෝ එහෙම නැත්නම් අපි ඉතිරි කරගෙන තියෙන ප්‍රමාණයෙන් අපි මේව නඩත්තු කරගෙන යන්නේ. එතකොට අපිට මෙහෙම අවශ්‍යතාවයක් තියෙනවා. මෙන්න මේ වැඩ කොටස කරන්න ඕන. හැබැයි අපිට දෙන්න පුළුවන් මෙන්න මෙච්චරයි. එතකොට ඒකට කැමති කෙනෙක් තමයි ඒක බාරගන්නේ. හැබැයි එහෙමයි කියලා අපිට කරුණා මෛත්‍රිය තියෙනවා නම් යම්කිසි සහන සලස්වන්න පුළුවන් තව පැත්තකින්. අර වැඩ ටික අඩු කරගන්න අපිට පුළුවන් වෙලාවට උදව් කරන්න පුළුවන්. ඒ වගේ යම් යම් සහන දෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඒ වැඩි පරිස්සම් වෙන්න ඕන. ඒ පුද්ගල ස්වභාවය තේරුම් නොගෙන ඒවා කරන්න ගියොත් ඊට පස්සේ එතන වෙනත් අනවශ්‍ය අර්බුද නිර්මාණය වෙන්න පුළුවන්. මොකද අපි තව කෙනෙකුට සලස්සන සහන සැලැස්වීම කියන එක උනත් අනිත් කෙනා වැරදි විදිහට පරිහරණය කරලා අනවශ්‍ය අර්බුද ඇති කරන්න පුළුවන්. පැහැදිලි සාරංශ අපි බලෙන් වගේ තියාගෙන කියන්නේ මේ මෙන්න විදිහකට ඔහුව බලෙන් තියාගෙන වැඩ කරගන්න ගියොත් තමයි එතන අපිට ඔබහන්සික වගේ අකුසලයේ සිද්ධ වෙන්නේ. අකුසලයේ සිද්ධ වෙන්නේ. ආ. එහෙමයි සාරංශ බොහොම පින් ඔබහන්සේට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.